භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උනච පරං භික්ඛවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අචිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි. අපි අද මේ සතිපට්ඨානය කියන වටිනා චාරගර්භ සූත්‍රයේ අපි මේ 15 වෙනි වතාවටයි හමු වෙන්නේ නැත්නම් 15 වෙනි පැයටයි මේ එළවෙන්න හදන්නේ. එතනදී අපි පර්ව වශයෙන් සතිපට්ඨානි මේ සම්පජාඤ්ඤ සම්පජාන පර්වයට සම්පජාඤ්ඤ පර්වයටයි අද මේ මාතෘකාත ඇතුළේ මේ මෙතුආ කල් මේ සතිපට්ඨානය පිළිබඳ මූලික උද්දේශ වශයෙන් හඳුන්වා දීමක් කරලා නිර්දේශ වශයෙන් මේ කායානුපස්සනාවේ අතුලාන්තයක් ගැඹුරක් අපි මේ ඉදිරිපත් කරගන්න. ඒ සරුවචනාංශිකේ ඉදිරිපත් කිරීමත් බොහෝමත්ම ස්වභාවික ප්‍රඥා ගෝචර ඒ වාගේම බොහොම අතුලාන්තයකට යොමු කරන විදිහේ බරසාරකමක් ඉදිරිපත් කිරීමේ ක්‍රමයේ තියෙනවා. ඒක ඒ සූත්‍රය ආහන මේ සූත්‍රමය ඥානයේ වශයෙන් ආහන පළවෙනි අවස්ථාවේ හොඳට වැටහෙනවා. ඉන්ටේ ඉන්ටේ ඉන්ටේ ඉන්ටේ ගැඹුරකට ඉන්ටේ ඉන්ටේ ඉන්ටේ අතුලාන්තයකට සාරයකට ගෙනියනවා. ඒ වගේම තමයි චින්තාමය වශයෙන් ඒ යටි අර්ථ විවරණේ ඒ වගේම Tamange අත්දැකීම් එක සම්බන්ධ කරලා සාමාන්‍ය බුද්ධියත් එක්ක සම්බන්ධ කරලා අනිකුත් භාෂා විෂයාන්තර දර්ශනත් එක්ක සංසන්දනය කරලා බලනකොට සුතමේ ඥානෙ ඉක්මවලා ගිය ඒ චින්තාමේ වශයෙන් ගත්තාම මධ්‍යේ කල්යාණේ වශයෙන් ගත්තාම ඒකෙත් තියෙනවා මෙතන බරසාරකමක් වේනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රත්‍යක්ෂ ඥානියත් එක්ක අරගෙන බලනකොටත් බොහෝම අතුලාන්තයකට. බොහෝම පරමාර්ථයට කිට්ටු කරන පරමකට මේක විහිදෙනවා. ඒක නිසා අපි කලිමුත් දවසක මතක් කරගත්තා වගේ මේ කායanusasanaව විතරක්ම ඇති ඒ මාර්ගඵල ඥාන ලබා ගැනීමට පවා. ඒ ආරම්භක පළවෙනි සතිපට්ඨානිය ගත්තත් ඒකෙත් විශාල ගැඹුරක් වෙනවා. ආනේ බව දක්වන්නට තියෙන හොඳම සාධකයක් තමයි මේ සම්පජඤ්ඤ පබ්බය. අපි මේක ඉස්සල්ලා ඉරියාපත වශයෙන් සාකච්ඡා කරන්න යෙදුනා. ඒකෙදී ගච්ඡන්තෝ අගච්ඡාමි පජානාති යන්නේ යන බව දැනගනි. පජානාති කියන පදය ඉදිරිපත් කරගෙන තිබුණා. ඒකේ පේන්න තියෙන්නේ <coughs> සමත්යක් වශයෙන් අරගෙන සමූහයක් වශයෙන් අරගෙන ඒකකයක් වශයෙන් අරගෙන හඳුන්වා දෙන අවස්ථාවක්. ඒක ඉරියාපත කරනකොට හතරකටයි කඩලා තිබ්බේ. යන්නේ ඉඳින්නේ සිටින්නේ හොවින්නේ කියලා ඉරියාපත හතරකට තිබුණා. ඒ හතර පිළිබඳව පජානාති කියන පදය ජානාති කියලා කියන්නේ දනි. ඒක සිංහලට එහෙම අපි හරවලා තියෙනවා හෙළුවට ජානාති දනි. පජානාති කියුවට කිව්වහම ප්‍රකාර වශයෙන් දනි ප්‍රකාශ වශයෙන් දනි ප්‍රකට වශයෙන් දනි ආදී විදිහට අර දනි කියන එක තව හොඳ පැත්තට විශේෂයි මනාවකට දන්නවා හොඳට පැහැදිලිව ප්‍රකටව දන්නවා ආදී වශයෙන් පජානාති කියන පදේ එතකොට ඒක අර දනි ජානාති කියන හුදු ක්‍රියාපදය වඩා සුභවාදී ආගමික දාර්ශනික පැත්තකට ගෙනියනවා මේ ප්‍රකට ලෙස දැනගැනීම ප්‍රකාශ ලෙස දැනගැනීම නැත්නම් ප්‍රසිද්ධ ලෙස ප්‍රකාරයෙන් දැනගැනීම. දැන් මේ සම්පජඤ්ඤයට යනකොට ඒ ඉරියාපත හතරකට කඩපු එක දැන් ඊට වැඩිය කීප අභික්කන්තේ පටික්කන්තේ කියලා අර ගච්ඡන්ත පදේ කඩලා තියෙනවා. ඊගාවට ආලෝකිතේ විලෝකිතේ සම්මිංජිතේ පසාරිතේ ආදි වශයෙන් අර ප්‍රධාන ඉරියව් වලට ගැටිච්ච නැති ගැලිච්ච ගැනිච්ච නැති කොටස් ඉරියාපත පුංචි සංදි අනුසන්ධි එකක් එකක් විස්තර කරනවා ඒ කරලා මේ විස්තරයේ දැනගන්නා වචනෙට පජානන කියන පදේ වෙනකොට සම්පජානන කියන පදේ සං කියලා තවත් කොටසක් එකතු කරලා තියෙනවා. සංපජාන කියලා එතකොට ඒ පදය කොටස් තුනකට කඩන්න වෙනවා. ඥාන කියලා කියන්නේ අපි ගිය පාර මේ සතර ඉරියව් ගැන ඉගෙන ගන්න වෙලාවට ඉදපත් කරගත් පජානාති කියන පදේමයි ඥානාති පජානාති ප්‍රකාශ ලෙස ප්‍රකාශ ලෙස නැත්නම් ප්‍රාකාර විවිධාකාර වශයෙන් දැනගනී කියන එක පජානාති සම්පජානාති කියනකොට ඒකට මේ මෙවට හරි ලක්ෂයි අටුවාචාරින් වහන්සේලා. උන්වහන්සේලා හරියට කෙස්සක් පීරුවා වාගේ බොහෝම පිළිසිදුවට මෙවා ගොනු කරලා දීලා තියෙනවා. ඒ නිසා භාෂා ව්‍යාකරණ පැත්තෙන් බැලුවත් ධර්ම කොටස කඩ කඩ බලන හුදු ඉගෙනීමේ පැත්තෙන් බැලුවත් විශාල රසවත් බවක් විචිත්‍ර භාවයක් ඉදපත් කරනවා. මේ සංකීර්ණ කොටසට අර්ථ තුනකින් උදව් කරනවා නැත්නම් තුන් පැත්තකින් විග්‍රහ කරනවා ස්වයං කියන අර්ථය පෙන්නනවා සමාන්තතෝ සම්මා කියලා අර්ථ තුනකින් අර පජානාති කියන පදය විශේෂණය කරනවා ස්වයං කියලා කියන්නේ නැත්නම් සක කියන්නේ තමා වශයෙන්ම දැන ගැනීම අර ප්‍රත්‍යක්ෂයට තව කිත්තු කරන ඥානාති කියලා කියන්නේ හුදු ක්‍රියාවක් ධනී කියන ක්‍රියාපදය පජානාති කිව්වහම මේක වඩා විෂදව ප්‍රකාශව ඒ වගේම ආකාර ප්‍රකාර වශයෙන් දැන ගැනීම වශයෙන් අරක අරිට වඩා ශිල්පයක් ශිල්පීය ක්‍රමයකට දැකීමක් වෙනවා සම්පජානාති කිව්වට පස්සේ ඒ සක සොයන් කියන අර්ථයේ තමා වශයෙන්ම දැනගැනීමේ වෙන ප්‍රත්‍යක්ෂ ඥාණයට කිට්ටු කරනවා මේ කාගවත් දැනගැනීමක් කාගවත් විග්‍රහයක් කාගවත් දාර්ශනික මතයක් නෙවෙයි තමා වශයෙන්ම දැනගැනීම. ඒ තමා වශයෙන් දනී තමා වශයෙන් විසදව දනී නැත්නම් තමා වශයෙන් විශේෂිතව දනී ආදි වශයෙන් එතකොට සම්පජානාති කියන ඒ තමා වශයෙන් දැන ගැනීමත් දෙක දෙකට කරනවා. ඥානාති, පජානාති, සම්පජානාති. ඊගාවට සමන්තතෝ පජානාති කියනකොට හාත්පසින්ම දැන ගැනීමක් වෙතන ඉල්ලුම් කරනවා. අර ඉරියාපත පබ්බයේදී පුදු සමූහයේ වශයෙන් ආරම්භයක් වශයෙන් හඳුන්වා දීමක් වශයෙන් හතරකට කඩලා සාමාන්‍ය ඉරියව් හතරයි කියලා පෙන්නකොට මේකේ ඉරියව් තවත් කුංචි ඉරියව් වලට කඩලා ඒ සෑම ඉරියව්වක්ම හාත්පසින්ම දැක ගන්න. එක පැත්තකින් එක දිශාවකින් දැකලාමයි. ඒ දැකීම හොඳට ප්‍රකාශ කරනවා. හොඳට ආකාර සහිතව විස්තර සහිතව අපි සාමාන්‍ය කීක විවහාර පාඩගෙන විශේෂයෙන් දැනගත්තයි කියන්නේ. සම්මා කියනත් ඒ ගත්තොත් එහෙම මනාකොට විපරීත වශයෙන් නෙවෙයි. ඒ විපල්ලාස හිතකින් විපර්යාස වෙච්චි හිතකින් නෙමෙයි බොහෝම සම්‍යක් වූ හිතකින් අවිපරීතව දැන ගැනීමක් සඳහන්. ඒකත් විශේෂයෙන් දැනගන්න. ඒ නිසා ප්‍රසම්පජඤ්ඤ කියන පදයට අර්ථ හයක් හය පැත්තකින් කරගන්න. ඉතින් මේක දැක දැක දන දන කිරීමක් විතර තියෙනවා. එහෙම නැතුව වෙන දෙයක් එහෙම නැත්නම් අහම්බයක් නෙවෙයි. දැක දැක දන දන. විශේෂයෙන් දැක දැක විශේෂයෙන් දන දන. ඉතින් එතකොට පේනවා ඒ මෙතන සීල ශික්ෂාවට යම් ආකාරයක දිගදීමක් කරනවා. සමාධි ශික්ෂාවටත් යම් ආකාරයක දිරිදීමක් කෙරේ. ප්‍රඥා ශික්ෂාවටත් යම් ආකාරයක දිරිදීමක් කරනවා. නැත්නම් අභ්‍යන්තර සාසනේ හාත්පසින් තන වඩා දෙන ගතියක් මේ සම්පජාඤ්ඤ කියන පදේ තියෙනවා. ඒ නිසා මේ පදයේ අර කියා වූ ආගමික හැඟීමට, දාර්ශනික හැඟීමට, ප්‍රත්‍යක්ෂයට ලං වෙච්ච හැඟීමට තව පැත්තකින් කියනවා නම් සුතමේ ඥාන වශයෙන්, චින්තාමේ ඥාන වශයෙන්, ප්‍රත්‍යක්ෂ ඥාන වශයෙන් ආදි කල්යාණ වශයෙන් මජ්ජේ කල්යාණ වශයෙන් පරියෝදාන කල්යාණ වශයෙන් කියලා මේ හුඟා පුරුක් හුඟා පරිවයන් සම්බන්ධ කරන්න පුළුවන් වටිනා මැලියමක් වටිනා මේ සිනේහනයක් පස්සේ මේ සම්පජාන වචනාර්ථ වශයෙන් පදගතාර්ථ වශයෙන් තේරුම් ගන්න නැත්නම් මේක රස විඳින්නේ නැහැ කියන එක නෙවෙයි. එතන ධර්ම රසයක් තියෙනවා සුතමේ මේ ධර්ම රසයක් තියෙනවා. නමුත් ඊට වඩා අමත විදර්ශනා භාවනා සුතමේ ප්‍රඥාමේ වශයෙන් කවුරුර කියන දෙයක් අහගෙන ඉඳලා එහි ඇති අර්ථ ගැඹිරත්වයේ තේරුණාට වඩා තමන්ට ප්‍රයෝග ප්‍රයෝජන වශයෙන් විවිධාකාරී ජීවිතය නැත්නම් පැවිදි ජීවිතය හදලා දෙන්න මේකේ ලොකු සුබ පැත්තටම හොඳ පැත්තටම ඉදිරියටම تعلق කරන ගතිය. ආකි කරන මේ සම්පජාන්‍ය පදේ සම්පජඤ්ඤ පදේ තියෙන වැරද්ද අත්දැක්කා වේවා තව තවත් කුඩා කොටස් වලට කඩලා ඒ කොටසක් පුරාම මේ දැනීම දැක දැක දන දන සිදුවීම පැතිරෙන සුද්ධ විපස්සකයට ඇසියේ බණා ගෘහිපකේ සතියේ සුපතිත්ත සතිය කියන මන මුල් බැස ගැනීම අතුරු සිතුරු සිදුරු නිව පැතිරියන ගතියක් වෙනවා සමතේ නැත්නම් සමාධියක් වශයෙන් සමතේ පැතිරීමක් වශයෙන් දක්ව ගන්න පුළුවන්. ඒක නිසා අර සුත්තමේ වශයෙන් හදාාර කෙනාට වඩා මේ භාවනාමේ වශයෙන් මේක කිට්ටු කරගත්ත කෙනාට භාවනා ජීවිතයේ සමත වේවා විදර්ශනා වේවා වෙන මට්ටමේ ලොකු වෙනසක් මේ මේ මේ එලි එලි පෙලි කරලා දෙන්න හදාගන්න මේ සම්පජාන්‍ය පාපේ. උඟ දෙනෙක් වෙන විදිහට කියනවා නම් භාවනා ජීවිතයේ වැඩි පිළිසක් මෙතෙන්ට එන්නේ නැන්නේ. ඒක නැති බොහෝම ප්‍රසිද්ධ කාරණාවක්. ආරම්භය බොහෝම වැඩි භාවනා ලෝකේ. උඟ දෙනෙක් ආරම්භ කරනවා ආරම්භ කළාට ඒ භාවනාව ඉදියාපත වශයෙන් සම්පජඤ්ඤ වශයෙන් දියුණු පවුණු කර ගන්නට නම් තාමත්ව සුළු පිළිසක් තේරිලා බේරිලා තමයි යොමු වෙන්නේ ඒකට හේතු මම හිතන්නේ ධර්මදේශනාවේදී මද්දට පැහැදිලි වෙයි. ඒක නිසා අපි එකතු වෙලා ඉන්න අද පිරිස ඒ අතින් සන්තෝෂ වෙන්න පුළුවන් අපට මේ බොහෝ තේරීම් බේරීම් පරීක්ෂණ වලින් බේරිලා සමර්ථ වෙලා අද අපිට මේවා සාකච්ඡා කරනවා විතරක් නෙවෙයි ක්‍රියාවට නගා ගන්න පුළුවන් තරමට ලොකු සාසන සම්පත්තියක් අද අපට විශේෂයෙන්ම එවැනි අත්තන්ට මේ ධර්ම කොටස වලින් ලොකු දිරිදීමක් ඇති කරනවා අනික් ඇත්තන්ට එවැනි තැන් වලට ඊගන්න බැරුව තාමත් ඒ පිළිබඳව අර මූලික පසුවිම කලෙලිය සැකස්ම නැති ඇත්තන්ට මෙවුවා දේව ධර්ම වශයෙන් කොහොම ඈත තියෙන ළඟාවෙන්න බැරි දේවල් වශයෙන් උසස් කොට සලකලා ඉතින් ඒක සතිපට්ඨාන සූත්‍ර සත්‍යයනාවෙන්ම අපිට ආරස්සාව මේ සැලසෙනවා කියන මට්ටමට ඒක ගුඪ ධර්ම බවට, গুপ্ত ධර්ම බවට පත් කරගන්නවා. නමුත් මේ වැඩට බැසුව ඇත්තන්ට නම් ඒක ඇති කිසිම গুপ্ত ස්වභාවයක් ඇත්තේ නෑ. ආරක්ෂාව සැලසෙන්නේ සතිය ආරක්ෂාවෙන්මයි. ඒ නිසා අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති කියලා කියනකොට ඒ සාමාන්‍ය දැනගන්නා තැන ඉඳලා මේ කියන සමාවතයෙන්ම හාත්පසින් අවිපරීතව මනා විශේෂතා සහිතව දැනගන්නා තැනට යන්න සීල සමාධි ප්‍රඥා කියන තුන් පැත්තෙම නැවත සලකා බැලීමක් අවශ්‍යයි. ඒකට මේ මූල ධර්ම වශයෙන් අපි මේ මතු කරගත්තා වූ කාරණාව ප්‍රයෝජනයට නැංවීමේදී ක්‍රියාවට නැංවීමේදී අපේ තේරවාද සම්ප්‍රදාය මේ සම්පජාන්‍ය කොටස් හතරකට කඩලා විස්තර කරන බව පොත්පත් විතර විද්‍රාශය කරන ඇත්ත හොඳට දාන්න. ඒකෙදි ඒ තේරවාද ස්වභාවය නැත්නම් තේරවාදයේ තේමාව ආරක්ෂා කරගෙන මේ ලාවට ගොරෝසුවට පොදුවේ පටන් ගත්ත වැඩපිළිවෙල සුවිශේෂව තමා වශයෙන් ආත්පසින් දැනගන්න අවිපරීතව දැනගන්න තැනට හොඳ ක්‍රමානුකූල දැස්මක් ක්‍රමානුකූල ගැඹුරක් ක්‍රමානුකූල අතුලාන්තයක් ඇතිවෙනවා ලං කරලා ඒ නිසා අපි <clears throat> පරියන්කේ ඉඳලා සක්මනට නැගිටින වෙලාවක් වෙන්න පුළුවන්. එනකන් සක්මනේ ඉඳලා රූපයක් දකින්න වෙලාවක් වෙන්න පුළුවන්. සාද්දයක් අහන වෙලාවක් වෙන්න පුළුවන්. පිටිවිල්ලක් නැගෙන වෙලාවක් වෙන්න පුළුවන්. වේදනාවක් නැගෙන වෙලාවක් වෙන්න පුළුවන්. සක්මනෙන් පිටත්ව යන වෙලාවක් වෙන්න පුළුවන්. පින්න පාටේ වරිනකොට ඒ මගදී හම්බෙන වෙන අතුරු බාධා අවස්ථාවක වෙන්න පුළුවන්. මේ සම්පජඤ්ඤය පිළිබඳව මූල ධර්මමය සම්පජාන්‍ය දැනුම අපිට ක්‍රියාවට නංවන්නට ගොඩක් අවස්ථාවක් තියෙනවා. ඒ මොකද මිනිස්සෙක් කියනවනම් සතෙක් කියනවනම් මේ නලියන ගතියක් තියෙනවා. ඒකට එක විදියකට කවදාකවත් ඉන්න බෑ. ඉන්න පුළුවන් නම් අපි කියන්නේ මැරිලා වාගේ කියලා. පණ තියෙනවනම් නලිය. ඒ කියන්නේ නිතරම ඉරියව් මාරු කිරීම සත්ත්ව සංකල්පයේ හැටි. මේ බුහුත කියන පදේ තේරෙනකොටත් පෙන්වන්නේ ඉන්න බවට නලියන කම තමයි භූතයක්. සත්ත්වතෝ භූතතෝ කියන්නේ පණ නැති දෙය කියලා කියන්නේ නලියන්නේ. ඉරියව් මාරු කරන්නේ නැහැ. පණ දිනවනම් ඉරියව් මාරු. මෙන්න මේ ඉරියව් මාරු කරන වෙලාවේදී එක අල්ලාගත්ත ඒක ප්‍රධාන ඉරියව්වක්. නැත්නම් මෛත්‍රී උදාහරණකති ආදි භාවනා කරනකොට එහි පැවැත්ම තමයි සාමාන්‍ය භාවනා නොකරපු ඇත්තොත් ආධුනිකයොත් භාවනාව කියලා හඳුනා ගන්න. නමුත් ආධුනිකයා ඇත්තටම ඒ එක ප්‍රධාන ඉරියව්වක වැඩි වේලාවක් ගත කරන වෙලාව අඩුයි පැය 24 වැඩි වේලාවක් තියෙන්නේ එහාට මෙහාට නලියෙන. ඒකට කියන ඉන්ජන කියන පදයයි පාළිය පාවිච්චි වෙන්නේ කාය ඉන්ජන කාය නලියෙන ගති. තමයි පාන්නේ. අනිකුත් වෙලාවල් වල භාවනාවට නංවා ගන්න හැටියක් දන්නේ නැතිනම් අර ප්‍රධාන ඉරියව්වල පවතින එකේ ඔපයක් භාවනා ජීවිතේ දෙන්න ගොඩක් අල්ලනවා. පරියක් භාවනාවක් වේවා සක්මන් භාවනාවක් වේවා දවසට පැයක් දෙකක් කරනකොට අපි මතක තියාගන්න ඕනේ තා පැය 23ක් 24ක් එතකොට අපතේ යනවා. ඒ අපතේ යන ප්‍රදේශය භාවනාවට නම් වෙනවා කියලායි අපි මේ සාමාන්‍ය විවාහය ගන්නෙ. මෙන්න මේ භාවනාවට නැන්වීමේ දක්ෂතාවය උඟ දෙනෙකුට ඉන්නේ නැත්තේ ඒ අනෙකුත් අවස්ථාවල් කොහොමද භාවනාවල් කියලාවත් හිතන්න පුරුදු වෙලා නැති නිසා. හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ඉඳගෙන කරන එකයි ඊටත් වැඩි අඩුවෙන් තමයි මේ සක්මනත් භාවනාවක් වශයෙන් හලකන්නේ. මොකද ඉඳගෙන කරන භාවනාව වගේ සක්මන් භාවනාවට සලකන්න පටන් අරගත්තා නම් ඒ පොට දිගේම ඒ ආරාධනාව දිගේම ඒ කල්පනාව දිගේම යෝගාවචරයට පෙන්වන්න පුළුවන් මේ ප්‍රධාන මාර්ගයේ ගමන් කළා අපි නිතර අතුරු මාර්ගයකට යන්න වෙනවා ගමන හමාර කරලා. අන්නේ අතුරු මාර්ගයට හැරෙන වෙලාවල් තියෙනවානේ. ඉඳගෙන ඉඳලා නැගිටිනවා. සක්මනේ ඉඳලා සක්මනේ බහලා යනවා. නැත්නම් සක්මනේ ඉඳලා ශබ්ද රූප අහනවා. පින්න පාත යනකොට වටපිට බලනවා. කෑම ගන්නකොට කතා කරනවා. ආදි වශයෙන් මේ එක වැඩක් කරනකොට මතුවෙනා වූ අතුරු දේවල් වලට කියනවා ඉරියාපත සංදි කියලා. ඒක හරියට මේ මෙහි ඉඳලා කොළඹට යනකොට හයි ලෙවල් පාර්ට් වාහනේ දාගත්තට පස්සේ ඉතින් ඒක බොහොම ලේසි පැදවුම මොකද ඔක්කොම තියෙන්නේ කොළඹ පැත්තට යන වාහන. දිගට යන්න පුළුවන්. නමුත් එතනින් ගිහිල්ලා අතුරු පාරකට හරවන්න ඕනේ නම් අපි මේ පිටිපස්සෙන් එන වාහන වලට සංඥා කරන්න වෙනවා මම දැන් මෙතන වේගය අඩු කරනවා මම දැන් පාර අයිනට ගන්නවා මම මේ ඉස්සරහ තියෙන හන්දිය පැත්තකට දානවා කිව්වා මෙතන විශේෂ මාර්ග සංඥාවල් දක්වන්න වෙනවා ඒ වගේම අපි ආපු වේගය අඩු කරන්න වෙනවා කතා බතා කර හිටියන දියදුරු මහත්තයා කතා නතර කරලා තමන්ගේ අවධානය වහනේ නිසි මාර්ගයට ගැනීම කෙරෙහි යොමු කරවන්න වෙනවා. ඒ වගේ තමයි මේ ප්‍රධාන ඉරියාපත හතරේ ඉඳලා ඉඳගෙන වේවා, සක්මන් කරමින් වේවා, හිටගෙන වේවා, නිදාගෙන හෝවා ඉඳලා වෙන ඉරියාවකට මාරු වෙන්න හදනකොට අපේ වාහන හුඟ වෙලාවට සිග්නල් දාලා නෙවෙයි හරවන්නේ. ඉතින් හරියට මේ හදිසි අනතුරු වාහන අනතුරු හරි වැඩි. මේ කටයුත්ත සතිපට්ඨාන යෝගාවචරගේ වාහනයට සිද්ධ වෙනවා. අන්න ඒක තමයි මේ පජානාදි පදයේ ඉඳලා සම්පජාන කියන පදයට හරවනකොට අර විස්තර දැන ගැනීම අවශ්‍ය වෙන්නේ මේ ඉරියාපත සංදේල සිග්නල් දාන්න කියලා. මෙන්න මේ සිග්නල් දැමිල්ල අපි කියන්නේ සමාර්ග සංඥා කියලා. ඒ සංඥා කිරීම හතරක් පෙන්ලා දෙනවා සම්පජාන්‍ය හතර වශයෙන්. ඒකට පෙන්නනවා සාර්ථක සම්පජාන්‍යයේ සප්පාය සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ, අධම්මෝ සම්පජඤ්ඤේ කියලා. ප්‍රධාන අපි හිතමු ඉරියව්වක හිටියා. සක්මනේ හිටියා නැත්නම් පරියන්කේ හිටියා. ඒ ඉන්නකොට ඒ භාවනාවේ නිරසකමක් නිසා හෝ පිටින් ඇහෙන සත්‍යයක් නිසා හෝ වේදනාවක් නිසා හෝ හිතවිලි බහුල වීම නිසා හෝ මොන මෙහෙලා නිසා ඒ යෝගාවචරයෙන් නැගිටින්න හිත පහළ වෙනවා. යෝගාවචරයක් නෙවෙයි නම් හිතක් පහළ වෙච්ච බව දන්නේ නැගිට්ටට පස්සේ දැනගන්නේ පස්සපැත්ත අත ගන්නකොට දැන් මම නැගිටලා කියලා. ඒ තරම්ම ඒ කටයුතු සිද්ධ වෙන්නේ හරියට අර ස්ප්‍රින්ග් හයි කරව බොනික්ක වැඩ කරනවා. පාරට වැඩේ වුණාට පස්සේ දන්නේ මඳුරේ කනකොට මේ මඳුරා පොඩි වෙලා පාරක් වැදිලා ඇඹරිලා ගියාට පස්සේ තමයි දන්නේ මම හිතිය අහවල් තැන මඳුරේ කෑවා වැදිලා මඳුරා මැරිලා ඉවරයි. ආන් මේ වගේ වැඩ බොහෝම ශීක්‍රයෙන් වැඩ රාජකාරී සංදිස්ථාන කීපයක් ශීක්‍රයෙන් සිද්ධ වෙලා ඒක පිළිබඳව එළඹ සිටි සීය හිත වෙලාවක් ඊෙම සාමාන්‍ය සතිපට්ඨාන අදහසක් නැති යෝගාවතර අදහසක් නැති අත්ංගේ හැටි. එහෙම වෙන්නේ නැති වෙන්න නම් මේ වෙන දේවල් එක පියවරෙන් පියවර පුරුකෙන් පුරුක දාර ගන්න නම් සෑම පුරුකදීම යම් ප්‍රමාණයක සති සම්පජානියක් අවශ්‍ය බව ඒ වාගේ මේ අවශ්‍යතාවයේ එකවරම හඳුන්වා දීමට දුර්වල අපහසු බව ඒ සඳහා උත්සාහ කළ යුතු බව උත්සාහ කළොත් නම් කවදා හරි අන්තිම ඇස්පිල්ලම් ගහන තැන දක්වාම සතිමත් වෙන්න පුළුවන් බවක් තේරුම් අරගත්ත ගතියක් තියෙනවා මේ තේරවාද අපේ සම්ප්‍රදාය. ඒ නිසා කියනවා යම් කිසි වගේ අතුරු දෙයක් ඉදිරිපත් වෙච්ච වෙලාවක ඉඳගෙන ඉන්නකොට නැගිටින්න හිතුණා. ඒක පාරටම ඒ හිතනවත් එක්කම ඒ භාවනා කරන්න ඉස්සර කාලේ කරා වගේ නැගිටිනවා වෙනුවට Taman ඒ නැගිටලා යන්න හදන්නේ මොකටද මොන කාරණාවකටද මේ යන්න හදන්නේ කියලා ඒ ඊගාවට කරන්න හදන වැඩේ අර්ථය සලකා බලන්නයි කියලා උන්චක් අර ඒක වාර ශීක්‍රේ වැඩ කිරීම නතර කරන්නයි මේ සාත්‍යක සම්පජඤ්ඤය කියලා මේ සම්පජඤ්ඤේ ක්‍රියාවක් කිරීමේ පළවෙනි අංකයක් ආචාර්ය මතයක් වශයෙන් හසුරුවනවා මේකමත් බොහෝම දිලි ගන්නන සුළුයි සමහර යෝගාවතරේ මේ වැඩපිළිවෙල යන්නේ හරියට යන්ත්‍රයක් මේ ඈත ඉඳලා පරිපාලනය කරගන්න පුළුවන් යන්ත්‍රයක් ඒ ඒ බොත්තම් තද කරනකොට ඒ යන්ත්‍රයේ ඒ ඒ දිහාවට ඒ ඒ වේග වැඩි කරන්න වාගේ මේ යටින් වැඩ කරන සංඥා පද්ධතියක් තියෙනවා කියලා දැනගන්න පළවෙනිම පුරුක තමයි මේ. අවස්ථාවක් ලැබුණොත් පොඩ්ඩක් පමා වෙලා පොඩ්ඩක් මේ ඒ ගැන පිළිබඳව දැක දැක දන දන දන ගැනීමේ අදහස ඇතුව මොකටද මම මේ මොකද මේ කරන්න හදන්නේ කියලා සලකා බැලීම තමයි සාර්ථක සම්පජාන්නේ කියන්නේ. ඉතින් අර්ථයක් වැටෙනවා නම් ඒ Tamanට තද බල විපාකයක්, තද බල කැස්සක්, තද බල වැස්කිලි කැස්කිලි යාමක් නැත්නම් අහවල් වැඩක් වගේ තියෙනවනම් එතකොට Tamanට ඒ ක්‍රියාන ගමන අර්ථයක් සහිතයි කියලා ඒ අතහඳුම තමයි මේ සාර්ථක කියලා කියන්නේ අර්ථ සහිත. ඒ බව එතකොට දැනගෙන කරන්න පුළුවන්. සාර්ථක සම්පජාඤ්ඤය. මේ සාර්ථක සම්පජාඤ්ඤයේ නැගිටලා යන දේ හැම වෙලාවටම යෝග ආචර ජීවිතේට ගැළපෙන සැප එළවන දේවල් නෙවෙයි. සමහර වෙලාවට යෝගාවචරයා දැන දැන ඒ Taman ගෙන ආපු පුරුදු නිසා ඔය බුලත් ටිකක් කන්න නැත්නම් කෙනෙක් එක ටිකක් ඔය කතා කර කර ඉන්න. අන්න ඒ වගේ මේ ලාමක වැඩක් මේ වටිනා වැඩක් බාධා කරන ඉදිරියපත් වෙන. ආනේ වෙලාවේදී ඒ තමයි යන්න හදන දේ ගැළපෙනවද නැද්ද කියලා කල්පනා කර බැලීම තමයි සප්පාය සම්පදන්නේ කියන්නේ. දැන් මේ පිනයි කුසලයි ගැන අපි හුඟක් වෙලාවට විතර දැනගන්න සඳහා ප්‍රශ්න කරනවා සාකච්ඡා කරනවා. එනිසා යෝගාවචර ජීවිතයක හොඳට බණ භාවනාවේදී ඉන්න කෙනෙකුට මේ වගේ අතුරු කල්පනාවක් එනවා පූජාවක් කරන්න. එහෙම නැත්නම් වෙන පින්කමක් කරන්න. එනතන අහවල් තැන මේ වෙලාව පින්කමක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න ඕනයි කියලා. ඉතින් අර අර්ථ සහිත බව බලුවොත් නම් ඒක ආගමික වැඩක්. භාවනා ජීවිතය ගත වෙනකම ආගමික වැඩක් මතක් වෙනවා. ඒ මතක් වුණාට පස්සේ තමයි තේරුම් අරගන්නවා නම් මම මේ බොහොම අමාත්‍යෙන් මේ මේ මේ නීවර ධර්ම යටපත් කරගෙන සීලයක් රැකගෙන සිල්ලොතුන් පිරිසක් හොයාගෙන නිස්සද්ද පරිසරයක් වාන මේ ගත කරලා අර වගේ දැනකට ගියාම මොන තරම් විවිධ දර්ශනද මොන තරම් විවිධ අන්ධහැර පෑම්ද මොන තරම් විවිධ විභූෂණද මොන තරම් විවිධ වර්ණද මට පුළුවන් වෙයිද මේ යෝගාවචර ජීවිතය රැකගෙන ඉන්න. එහෙම නැත්නම් ඒක මං වාගේ බණ භාවනා කරන කෙනෙකුට නොගැලපෙන තරක් නෙවෙයිද කියලා ඒ පිරක් වුණත් පින්කමක් වුණත් එතන තියෙන අසප්පාය ගතිය. තේරුම් අරගන්න පමා වීම මේ තේරවාද ශාසනය පිළිගන්න දෙයක්. අපි ලොකු සාංශය පොත ලියනකොට නිතරම මතක් කරලා තිබුණා බණවත් අහන්න යන්න එපයි කියලා විපස්සනා යෝගාවචර විපස්සනාට ගැලපෙන්නේ නැති ඒවා. මොකද මේ බණ වුණා වුණත් මේ ලාමක දේවල් වලට බොහෝම සිත් ගන්නාසුළු විදියට බණ කියන්න ගියාම අර ආධුනික යෝගාචර හිතනවා අනේ මේ භාවනා කරගෙන ඇත්ත එක වහගෙන ඉන්නට වැඩිය කොච්චර හොඳද මේ සමාජ සේවය කරනවා නම් කොච්චර හොඳද දානීය දීම කරනවා නම් ආදි වශයෙන් ඒ තමන්ගේ හිතේ ඇත්තා වූ අර ඉඳුරංගේ මේ ආයතනවල තියෙන රස කාමයට ඉරියව් වෙනස් කිරීමේ ආශාවට ඒ අර බණත් උදව් වෙච්චාම වටිනා භාවනාවක් පැත්තක තියලා නැගිටලා යන්න පුළුවන් ගතියක් ඇති වුණොත් ඒ යෝගාචර සප්පාය සප්පාය දානියති කෙනෙක් වශයෙන් තමයි සමාන කරන්නේ. මේ ගෝචරය මේ සාත්‍යක සම්පජඤ්ඤය සප්පාය සම්පජඤ්ඤය කියන දෙක ඇත්ත වශයෙන්ම අපි මේ භාවනා කරන පිරිසක් එක්ක ධර්මයක් වශයෙන් දේශනා කළත් සාමාන්‍ය මනුෂයෙකුට මොනම සිද්ධියක් දිනු කරන්නවත් අවශ්‍ය කරන දෙයක්. ඒ නිසා මේක ලෞකික පැත්තක් මේ කතා කරන්නේ. එන එන දේට මේක මොකද්ද මේක වටිනා දෙයක්ද කියන එක තේරුමක් නැතුව ඉලලන්න ගන්න මිනිස්යාගේ කවදාකවත් ජීවිතයේ තේමාවක් හැදෙන්නේ නැහැ. ආරයක් එන්නේ නැහැ. ඒ නිසා එනේන දෙයට එදේන හුලඟට පාවෙන මේ සල්විනියා පඳුරක් වගේ වෙලාවක තියෙනවා. ඒ හුලඟේ දකුණ දිශෙන් ආමනකට උතුරට යනවා. උතුරු දිශෙන් ආමනකට දකුණට කිසිම නැහැ ඒකට ස්පාසුවක් නැහැ. එහෙම නෙවෙයි මොන හරි කාරණාවක් එනකොට ඒ කාරණාව සම්බන්ධව අර්ථය සලකලා බලලා ඊයත් ආවසප්පාය සප්පාය බව තේරුම් ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරය අර බෙලිගෙඩියක් තල්ලත්තක් කොට වැටලා හාවා බය වෙලා දිව්වා දිව්වා පස්සේ අනෙකුත් සත්තු දිව්වා වාගේ ඒ මුළු කැලේකට අණ දුවන වල් සත්තු වගේ වැඩ කරන්නේ. එහෙම වැඩ කරන ගැති සාමාන්‍ය ශිෂ්ටාචාර කියන්නේ ලේච ගතියක් කියලා. කිසිම කෙනෙකුට කල්පනා කිරීමේ ශක්තියක් නැහැ රැල්ල එන පැත්තට දුවන. එනිසා මේ සම්පජඤ්ඤ දෙක සාමාන්‍යයෙන් සැහැණ විස්තරයක් මේ ගැන කලකනවා සපයාල් දෙන්න උත්සාහ කරන බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ මේකට පාරිහරිය සම්පඤ්ඤාව කියලා කියන්නේ. මේ සාමාන්‍ය බුද්ධිය කියලා මේක මේ ලෝකේ අපි හඳුන්වන්නේ. අභාග්‍යයක් වෙලා තියෙන්නේ අද හුඟක් භාවනා ගුරුවරු හුඟක් භාවනා ප්‍රශ්නෝත්තර වැඩසටහන් ගත වෙන්නේ මෙන්න මේ ලෞකික ප්‍රඥාව කෙලින් කරලා දෙන්න. මේ ප්‍රඥාව භාවනාවේ හදන එකක් නෙවෙයි. මේක සර්වඥාන්තිකේ මේ අභියෝගයක් උත් නෙවෙයි. සර්වඥාන්තික වගකීමකුත් නෙවෙයි. මේ භාවනා ගුරුවරයා මෙවුවා කියලා දෙන්න යන්න ඕනේ නේ. වෙන විදිහට කියනවා නම් ඒක නෙවෙයි භාවනා ගුරුවරයාගේ ප්‍රධාන මේකක් අපි. ඒ අවස්ථාව හැටියට උපදේශයක් දී ගැනීමේ ශක්තිය Taman ළඟ තියෙන්න ඕනේ ගුරුවරයෙක් වතේ. නමුත් මේ එනේන එකනාගේ මේ මේ මොනවද කන්න ඕනේ මොනවද බොන්න ඕනේ මොනවද කරන්න ඕනේ මොනවද නොකරන්න ඕනේ කියන මූලික පාරිහරිය ප්‍රඥාව නැත්තම් ඒ ක්‍රියාකාරී ප්‍රඥාව නැත්නම් ඒක කවදාකවත් භාවනාවෙන් හදන්න බෑ. ඒක නිසා මේක සරුවචනසේ දේශනා කරේ මේ සම්පජඤ්ඤ දෙක සාර්ථක සප්පාය කියන දෙක ප්‍රඥාවන්තයාගේ ලකුණක් වෙනවා. පඤ්ඤාවත්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මහණෙනි මේ ධර්මයේ කවදාකවත් මේ දුෂ්ප්‍රාඥය සඳහන් වෙයි. හොඳට යමක් කරගෙන යනකොට අතුරු දෙයක් පහළ වීම ලෝක ස්වභාවේ. අන්න ඒකදී කල්පනා කරලා වැඩ කරන්න පුළුවන් ශක්තිය ඇති කෙනාට විතරයි භාවනාව හරියන්නේ. සමත වේවා විදර්ශනා වේවා. ඒක මේ භාවනාවේ ගණන දෙයක් නෙවෙයි. අද හුඟක් අපට මේ මේ පුංචි ඥානයට වැටෙන යම් ප්‍රගතියක් ලැබිලා තියෙනවා නම් ඒ ප්‍රගතියට කෙලින්ම බලපානවා මේ පළවෙනි සම්පජන්ණය. මේ දෙක හඳුනා ගන්න බැරි නම් ලබ්බ හඳුනන්නේ නැත්නම් පූල හඳුනන්නේ නැත්නම් ලබ්බට තිබ්බට පූල කියන්නේ යනවා නම් කවදාකවත් මේ මනුස්සයාට මේ භාවනාව වගේ උසස් ධර්ම හරියන්නේ නැහැ. මේ මනුස්සයාට එnte එnte එnte ජීවිතය අවුල් වෙන්න පටන් ගන්නවා. අර පන්දිතට ඒ දණ්ඩේ ආගන්න බැරුව වගේ අන්තිම කන්න බැරුව යනවා යන්න බැරුව යනවා නිින්ද යන්නේ නැතුව යනවා ඔළුව තෝන්තු වෙනවා නානාත්කාර ලෙඩේන්න පටන් ගන්නවා. එනිසා ඒක මේ භාවනා මධ්‍යස්ථානට මහා අවුලක්. ඉවසන්ට මේ මූලික ප්‍රශ්න දෙක සාර්ථක සප්පායකින් පස්සේ මේක නැතිවත් භාවනා කරන්න ආවට පස්සේ ඒක හොඳයි මේ මේ ළමා නිවාසෙක නැලවිදි කවි කී කියන්නේ දැනකට මිසක් ඒ උසස් දියුණු වෙච්ච කෙනෙකුට තියෙන භාවනා ගතියක් නෑ. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ අපි ප්‍රශ්නයක් අහනකොට අපි ප්‍රශ්නයකට මුහුණ දෙනකොට අපි වැඩ කරන අතුරු අන්තරාවක් ආපු වෙලාවක අපි ළඟ මේ උපකරණ දෙක තියෙනවද? එහියත් ආ වූ අර්ථය සලකා බැලීමේ ගතියකුත් මට මේක ගැළපෙනවද නොගැලපෙනවද කියලා සලකා බැලීමේ ගැටියුතු අපි හදා බෙදාගත යුතුයි සත්‍යක්වසේ ආරින් වහන්සලා වශයෙන් නමුත් මේ සම්බන්ධයෙන් දැනුමක් නැති කෙනෙක් අනික් අතට හරි අවුලක් වෙනවා ඕනම කෙනෙකුගේ කේලමකට අහු ඕනම කෙනෙකුගේ සම්පත්ලාභයකට අහු ඕනම කෙනෙකුගේ ඒ කතා විලාසිතට අහු වෙනවා අද ඒ වාගේම කතාකාර වෙනවා ගල් පිළිවෙලක් වුණත් ඔළුව හොල්වන්න පුළුවන් කතා ඉතින් එනකොට භාවනා ලෝකේ අන්න බණ්ඩයි. මේ ලංකාවේ මේ බුද්ධ ආගමේ මේ තේරවාදී ඇතුළේම වුණා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අදහස් දෙකක් දෙන්නේ ඉතාමත්ම දක්ෂව තාර්කිකව ඉදිරිපත් කරන්න ඕන. ඉතින් ඒක පිළිබඳව දන්නේ නැති යෝගාවචරයෝ නැත්නම් ආධුනිකයෝ ආධිකම්මික යෝගාවචරයෝ මේ ඉහාර දුවනවා මෙහාර දුවනවා ඒක අල්ලන්නද මේක අල්ලන්න මොකුත් නැහැ. හරියට කලබල වෙච්ච වෙලාවක බීගුලක් මේ මේ ඌනි ගුලක් වගේ. කොහාට යනවද මොනවා කරනවද කිසිම නැහැ. ඉතින් තොග වශයෙන් දහස් ගණන් අර මහා ගංගවතුරට අහුවෙච්ච නිදිගත් ගමක් වගේ. උදේ නැගිටලා බලන්න ගම තිබ්බතන හොයාගන්න බැරි කාලෙට මේ අවුල් ආරවුල් ඇතිලා තියෙන්නේ මේ සාස්ත්‍ක භාවය, සප්පාය භාවය තේරුම් ගන්න බැරි නිසා. මේක නිසා නිපක පඤ්ඤා මේ මේ පාරිහාර්ය පඤ්ඤා කියලා කියන්නේ. මේක අමතරව මේ අවස්ථාව එළඹිච්ච නිසා මතක් කරගන්න පුළුවන් තව ප්‍රශ්න දෙකක් ඒ පොත්වල සඳහන් කරනවා සීලේ පටිච්චාය රෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤන්ත භාවය ආතාපි නිපකෝ පඤ්ඤා බිකු සෝයිමං ඉදතේ ජටංගිනේ ගාථා විතර කරනකොට තව ප්‍රඥාවක් තියෙනවා සහජ ප්‍රඥාව ජාත ප්‍රඥාව කියලා. උපත්තියම සමහරුන්ට තියෙනවා ඒක සමහරුන්ට නෑ. තව එකක් තියෙනවා සමථ විදර්ශනා භාවනාව වශයෙන් වඩන්න පුළුවන් ප්‍රඥාව. මේ ධර්මය මේ විනය යොමු වෙලා තියෙන අර සමත විදර්ශනා වශයෙන් වැඩි යුතු ප්‍රඥාවට මිසක්වා මේ පාරිහාරික ප්‍රඥාවට නෙවෙයි. අද හුඟක්ම ප්‍රසිද්ධ එනත හුඟක්ම ජනප්‍රිය හුඟක්ම සිත් ගන්නාසුළු වෙලා තියෙන්නේ මේ සමත විදර්ශනා භාවනා පැත්තක තියලා මේ පාරිහාරික ප්‍රඥාවට උත්තර සපේන ගුරුවරු කර්මස්ථානාචාර්යවරුන්ගේ වැඩ පිළිවෙල. ඒක නිසා මේ ලෝකෝත්තර ධර්මය ලෞකික සැපයක් වෙනුවෙන් දක්ෂව යොදන්න තමයි පත්‍රවල මේ තරම් පිටු ගණන් පුරවන්නේ. නැත්නම් ධර්ම සාකච්ඡාවෙම වෙලා තියෙන්නේ. කතා කරන කෙනා දන්නෙත් නෑ මේ කොහාටද යොමු කරන්න කියලා. ප්‍රශ්න අහන කෙනා දන්නෙත් නෑ අය කොහාටද යොමු කරන්න කියලා. මුළු වැඩ පිළිවෙලම අන්ධ પરම්පරාව කරලා මෙහි අපි මේ විවේචනය පදවල කිරීමේ බලාපොරොත්තු වෙන්නේ කාටවත් විදවලා ඒකෙන් මේ මුර්ග සං මුර්ගම සන්තෝෂයක් ලබන එක නෙවෙයි කාලකන්ණි සන්තෝෂයක් ලැබීම නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ ඥාන දෙක අපි ළඟින්ම අපි ලබා ගන්න මිසක මේ සෑම දෙයකටම ගුරු උපදේශයන්ට වෙන්නේ ඒවට කියන්නේ සාමාන්‍ය පාරිගාරිය ප්‍රඥා ප්‍රයෝජනේ සලකලා වැඩ කරන්න ගැතියි සාමාන්‍ය බුද්ධිය ඒ බුද්ධිය නැත්තම් ඉතින් ඒක ලොකු දුරලකමක් මොකද ඊගාවට තියෙන මේ සාමාන්‍ය බුද්ධිය මේ සම්පජඤ්ඤයත් එකතු වෙච්චාම ලැබෙන ආ ප්‍රතිඵල ගෝචර සම්පජඤ්ඤය අසම්භව සම්පජඤ්ඤය අර මුල් දෙක තියෙනවනේ සාර්ථක සම්පජඤ්ඤය සහ සප්පාය සම්පජඤ්ඤය දෙක තියෙනවනේ යෝගාවචරයේ හිත බොහෝ විට Tamanට අදාළ ගොදුරු වීමේ පවත් ගන්න පුළුවන් ගෝචර සම්පජඤ්ඤය කියලා කියන ගොදුරු බිම නම් මේ හතර සතිපට්ඨාන ආයනපස්නාව නැත්තම් වේදනානුපස්නාව වේදනානුපස්නාව නැත්තම් චිත්තානුපස්නාව චිත්තානුපස්නාව නැත්තම් ධම්මානුපස්නාව කිය Tamanට එන තාක් ප්‍රශ්න සියල්ලම මේ හතරට දාන්න පුළුවන් වෙන්නේ අන්න අර පළවෙනි ප්‍රශ්න දෙක තියෙන මනුස්සයාට විතරයි. මොකද්ද අර්ථය? මොකද්ද තමන්ට ගැළපෙන දේ කියන දන්නේ නැත්නම් ඒකට කලිතනකල යුත් තේරෙන්නේ ඒක නිසා කවදාකවත් මේ වගේ ඉතාම ගැඹුරකට ඇතුළාන්තයකට යොමු කරන වැඩ පිළිවෙල එන්ට එන්ට එන්ට අවුලක් වඩපත්. ඒක නිසා අර කැකිලි රජුගෙන නතු තීන්දුවේදී ඒ ගානකොට එමද ඒකට වගේ කියන්න ඕනේ නැද්ද මොකුත් නැහැ. අන්තිමට අර වටමහත නිසා ඒ තම්බි මිනිස්සෙක් ගෙනලා ඇතාලව පාගලා මරවල ඔක්කොම සන්තෝෂ වෙනවා. ආන්නේ වගේ තමයි මේ අද භාවනා ලෝකේ අපි මේ දුක තේරුම් අරගන්න අපි මේ බහපු ගමනේදී අපි අනුන්ට දොස් කියලා නතර මේ කාලේ භාවනා කරන්න බෑ. මේ මේ දේවල් නිසා මේ මේ දේවල් නිසා කියලා කුත්තානත්ම දක්ෂයි වැරද්ද අනුන්ට පටවන. ඒකම වැරද්දක් බව දැනගත්ත දවස තමයි නිවන් දකින්නේ. Taman තුලම තියෙන මේ දේ අනුන්ට පැටවීම සඳහා මේ හේතු වෙන්නේ අන්න අර සාත්‍යක සම්පජඤ්ඤයයි පක්කාය සම්පජඤ්ඤයයි දන්න. දන්නවනම් සෑම දුකක් නෑ. බෝතරයක් කරගන්න පුළුවන්. සෑම දුකක් නෑ. භාවනා ආරමුණක් කරගන්න පුළුවන්. අපි මේ අර ඉරියව්වක ඉඳලා අනිත් ඉරියව්වට යන්නේ මොකද? ඒකට හේතු වෙලා තියෙන්නේ මේ දුක වහන ඉරියව් මාර්ග කිරීම කියන සංසාරගත පුරුද්ද නිසා. ආහනේ විරුද්ධ එකවර කරන්නේ නැතුව ටික ටික තේරෙන්න. හරිනවනම් දන දන දක දක වෙන්න හරිනවනම් එන්ටෙන් ටෙන් ටෙන් අපිට තේරෙන්න පටන් අරගන්න හැම වෙලාවෙම අපි ඉන්නේ පැලහෙන පැදෙන කබලක් උඩ තියෙන ඇට ටිකක් වගේ. නිතරම දඟල. නිතරම දඟල එක තාලයකට ඉන්න බෑ. හැබැයි අනුන් දඟලනකොට නම් අපිට දොස් කිය හැකියි. වැරදි පෙන්නලා දෙනවා. නමුත් Taman කොච්චර දඟලනවද අනුන්ගේ ශබ්දයට අපි දොස් කියනවා. අපේ අතින් කොච්චර ශබ්ද පිට වෙනවද? මේ ආදි වශයෙන් මේ සෑම දෙයක්ම අභ්‍යන්තරගත පැත්තට ඇතුළත දකින්න ගැතියකට මේකම තමයි ඉතින් වෙන පැත්තක විපස්සනාව කියලා කියන්නේ විශේෂ දර්ශනය කියලා කියන්නේ මෙතෙන් මේ හැරවීමක් මේ සංකජන්නේ හිතේ. නමුත් තාම අත්‍යවශ්‍ය මතක තියාගන්න ඕනේ ප්‍රඥාවන්තයින් තමයි මේක ගැලපෙන්නේ. අර මූල ප්‍රඥාව දෙක තියෙන කෙනාට ප්‍රතිඵල වශයෙන් මේ ගෝචර සම්පජාන්නේ කල්පේ. ගෝචර සම්පජාන්නේ කියලා කියන්නේ එන ඕනම දෙයක් ආයන පස්නාවට දාගන්න දාන්න වේදනාන පස්නාවට දාගන්න දාන්න චිත්තාන පස්නාවට දාගන්න දාන්න ධම්මාන පස්නාවට දාගන්න දාන්න යානුද්ද මහරහතන් වහන්සේට ඉතාම තද බල වේදනාවක් ඇවිල්ලා බොහෝම මධ්‍යස්ථව ඒකට මුණ දෙන ස්වරූපේ දකිනකොට ප්‍රශ්නයක් අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ වහන්සේ මේ වගේ දුෂ්කරතාවයකදී ඉවසන හැටි බොහෝම යෝගාවචරේකට සිත් ගන්නාසුලි ආගමානුකූල කෙනෙකුට ඉදිරි ගන්නවසුලි කොහොමද මේ කරන්නේ සතුන් ආන්තිනා ආනන්දේ මම එන ඕනෙම අරමුණක් සලකා බලන මේක කායනුපස්සනාවද වේදනානුපස්සනාවද චිත්තානුපස්සනාවද ධම්මානුපස්සනාවද මම මේකට දාගත්ත ගමන් ඒක මට ගෝචරයක් වෙනවා මේ ගෝචර සම්පජාඤ්ඤයේදී ක්‍රමයෙලත්තා වූ සම්මෝහය දුර වෙලා මේ ඇත්තේ නාම රූප පමණයි මේ ඇත්තේ හේතුඵල පමණයි මේ දී රේඛාවටයි අවධානය යොමු කරන විශාල අඳුර වලාකට නෙවෙයි. ඒ විශාල අඳුර වලාව පිළිබඳ දැනීමට අපි කියනවා සංසාර පිළිබඳ ඇත්තා වූ සංවේග ඥාන කියලා. ඒක කියන්නේ ගන්න දෙයක් නැහැ. නමුත් ඒ ඉදිරි ගන්න ගතියක් තියෙනවා, වේග ගතියක් තියෙනවා. මේන් ගලවල ගන්න පුළුවන් ශක්තියක් ඒ තියෙනවා. අන්න ඒ ශක්තිය දිහාවටම අපේ හැකියාවල් අපිට හම්බෙච්ච මූලධර්මයේ යොදා ගැනීමේ ශක්තිය තමයි මේ අර සප්පාය සම්පජන්‍ය සාර්ථක සම්පදන්නේ ලැබෙයි. ඊට පස්සේ තමයි අපි ඔක්කොම ගෝචරය නැත්තම් කායනුපස්සන ආදී එක එක සතිපට්ඨාන යොදවුවාම ඒ එක එකක් තුලේ විතරෝම අසම්මෝහය. මෙතෙක් ගැටවිලා තිබුණ ඝන සංඥා වාසේ, කිච්ච සංඥා වාසේ බිඳිලා බැඳිලා තිබුණ දේවල් වෙන් කර දැක් ගන්න අපි මේ මුලින් ගතන් අරගත්ත අර ගමන ඉදිරියට යනවා පස්සට යනවා කියන එක ඒක ඇති පුංචි පුංචි සෑම කොටසක්ම වෙන් වෙන් වෙන් වෙන් වශයෙන් බලන්න සම්පජඤ්ඤයක් ඇති කරගන්න. තමා වශයෙන් දැනගන්න දැක දැක දන දන වෙන්න සම්පජඤ්ඤයක් ඇති කරගන්න. ආත්පසුම මේක දැක ගන්න ඕනේ, ඉලිමක්ත වෙන්න ඕනේ කියලා සම්පජඤ්ඤයක් ඇති. අවිපරීතව මේක මම දැක ගන්න ඕනේ කියලා හිලිමක්න නියමක් වෙන්න. වෙනවා නම් වෙන්න නම් ඒවා කරගෙන යනකොට මහා පිටින් අතුරින් අතරින් අතරින් පහළ වෙන්න ආව අනිකුත් සියල්ලම බැහැර කරලා මෙහිම නිමග්න වීමක් සිදු වෙන්න වෙනවා නිතරම එක දෙයක් කරගෙන කරගෙන යනකොට බාහිර දුවන හිත බාහිර දේවල් සලකා බලමින් එහි නිමක් වෙන ගතිය තියෙනවනේ මේක හාත්පස දැක ගන්න ලැබෙන්නේ. ඉවරට දැක ගන්න හම්බ වෙන්නේ. මම මේක දැක්කා කියලා කියන්න හම්බ වෙන්නේ. මම මේකේ විපරීත தත්ත මගේ හරියා කියලා කියන්න හම්බ වෙන්නේ. ආන් එහෙම නොවෙන්නම් එකම දසදහස් වල කෝටි කෝටි වාරයක දිකට දකින්න. භාවිත හිත බහුලීගත වෙන්න ඕන. එහෙම වෙන්න නම් මේ වගේ පොඩි උපකරණ. හිතට ආපු ගමන් දේවල් දිගේ දුවන්නේ නැතුව ඒ ගත්ත දේ තලසුණා කාලෙට සම්පජාන්නේ පාවිච්චි කරන්ට මේ සාත්‍යක සම්පජඤ්ඤේ, සප්පාය සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ අසම්මෝහ උතුල සුදුසුකම් යාන්ත ලබා ගන්න පුළුවන් තරක් තමයි ඉස්සල්ලා ඉරියාපත වශයෙන් වෙන්නේ. දැන් සම්පජඤ්ඤේ යනකොට ඒ අල්ලාගත් එක ඉරියාවක් ඇතුළත තියෙනා වූ පුංචි පුංචි පුදා ඉරිය යනකොට භාවනා තද බල ගැඹුරු විපස්සනාකටයි යොමු ලබා දෙන්නේ. ඉදිරියට යනකොට අපසට එනකොට ඒ හැම තැනකදීම සෑම අනුකුඩා කොටසක් පිළ ආරාධනා කරනවා. ඒක උනත් දැනටමත් මේක ඇති වෙලා නැත්තම් අපිට මේ සම්පජාන්නේ යෝජනා කරන්නේ අපි දැනගන්න ඕනේ අපිට ඉස්සරහට මේක දැනගන්න පුළුවන් අවස්ථාවක්. ඒකටයි අද මේ බණ අන්ත වශයෙන් ඒකට මනස සූදානම් කර තැබීමක්. මේ ਸਰවචනාචේ මේ කාරණා ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙනවා. එහෙම නොවුනොත් වෙනවනම් ඒ සම්පජාන්‍ය කරන්න තරම් අපේ ලොකු දැනුමක් නැතේ. එහෙම නැත්නම් අපිට පින් නදිය එහෙම නැත්නම් අපි ළඟ නීවර ධර්ම වැඩි කියලා ඒ වගේ පසුබාහන ගතියක් මන්දෝත්සාහය කරන ගතියක නෙමෙයි සම්පජන්‍ය වෙන සම්පජන් තියෙන්නේ දුරට සූදානම් වෙන්න මේ එක එක පුංචි පුංචි කාරණා තේරුම් ගන්න මේවා එකලස් වෙච්ච දවසකට මම මාගේ කියන හැඟීම බිඳගෙන පව සක්කාය දිට්ඨියත් බිඳගෙන පව අසම්මෝහයේ අවිද්‍යාවේ දුර වෙන්න ඉඩ තියෙනවා එදාට දේවි කියන ආ වූ සදේශනා කියන සජීවීකම. කල්යන කල්යන නැති ගන්න. වහා ප්‍රතිඵල දෙන ගැතිය පුදුම හිතෙනවා. ඒක නිසා දැනටවත් උනේ නෑ කියලා ස්ටේජ් උපස්ථාප වෙනවා. මේක එකක් දෙකක් හරියයි. තුනක් හතරක් පහ වෙනකොට හරියයි. ආන වෙච්ච දවසේ එකලස් වෙච්ච දවසේ මේ බුදුහාමුදුරෝ ධර්ම දිහා දක්වපු හැටියටම සාරිපුත්‍ර මොග්ගල්ලාන ආදී ස්වාමීන් වහන්සේලා දක්වපු හැටියටම Tamanටත් දැක ගන්න පුළුවන්. ඒකේ නෑ ස්ත්‍රී පුරුෂ ભેදයක්, කාල ભેදයක්, ඒක හැම වෙලාවෙම ධර්මය අකාලිකව පවතිනවා අපිට මේ හතර එකලස් කරක බව අසම්මෝහ බව. එකලස් වෙච්ච වෙලාව වෙනකොටන එක චිත්තක්ෂණයයි. ඉතල ඉතල මේ එක එකක් එක එක හදා හදා ඉස්සරහට යනකොට යනකොට වෙලාවක අපිට මේ හතරම එකලස් වෙනවා. ආධ්‍යාත්මයේ හැම වෙලාවෙම අරමුණු පැහැ වෙලා කරනකොට අසම්මෝහය කියන සම්මෝහය දුරු වීම ඉබේම සිද්ධ වෙනවා. ඒ නිසා ආලෝකිතේ විලෝකිතේ කියලා කියන්නේ ඈත බලන මෑත බලන එක. මේක උගෝම සංකීර්ණයි. අපි දන්නවා ඉඳුරන් හයක් මේ මිනිස්සයා කිව්වා. ඇහ කන දිව නාසය කය හිත මේ වැද්දින්ම කෙලෙස් ප්‍රමාණයක් උපදලා දෙන්නේ ඇහැ. නිසා ඇහැම තමයි ඉදිරිපත් කරන්නේ. නමුත් අල්ලන්ට අන්තිම අමාරුතුලි කෙස්කාරය. කියලා කියන්නේ ඒ නිසා ලීසි නෑ ඇහැ පිළිබඳව මෙනෙහි කරලා සම්පජන්‍ය පහල කරන්න. ඇහැට බලලා මෑත බලනකොට අපි දන්නේ නැහැ සමහර වෙලාවට. ඒ තරම් ඉක්මනට මේ ඇහැ බොහෝමත් යොසුලුයි ඒ වගේම තමයි පුදුමාකාර විදියට ව්‍යංජන අනු ව්‍යංජන බලලා අංග ප්‍රත්‍යංග බලලා ඒ පිළිබඳව හිතවිලි දුවන වේගය නතර කරන්න බැරි තරම්. ඒක අපි හිතන ලොකු වාසනාවක් කියලා. අපි පින් කරලා ලබාගත්ත ඇස් දෙක. ඒ ඇස් දෙක හොඳට පේනවට දුරක් පේනවට ළඟක් පේනවා දකපොදේ හොඳට විසදෝ පේනවා කියලා අපි අර කෙලස් කොටක් තමයි බදාගන්නේ. බලන බව තන්නේ. ඒ ඇහෙන් මේ කෙලෙස් උපදින උපදින්නේ කියලා දන්නේ. ඒක නිසා මේ අභික්කන්තේ පටික්කන්තේ කියන එක සාමාන්‍ය මට්ටමේ පුහුණුවක් වුණාට ආලෝකිතේ විලෝකිතේ කියලා ඉදිරිය බලන පැත්ත බලනවා කියන එක නම් ඉතාමත්ම යෝග ජීවිතේ උගා කල් ගියාට පස්සේ කල යුතුයි කියලාවත් හිතෙන්නේ කල් ගියාට පස්සේ. සාර්ථක වෙන්නේ උන්ටත් අහුණාට පස්සේ. නමුත් කෙනෙකුට ඕනේ නම් හොර තපස් රකින්න කෙනෙකුට ඕනේ නම් හොර යෝගාවචරකමක් ගන්න බිම බලාන දවස් දෙකක් ගත කරන්න ඕනම කෙනෙක් අවශ්‍ය නැහැ. ඒක පිළිබඳව නම් සැක උපදවන්න එපා. ඒක නිසා යම් කිසි කෙනෙක් හම් වෙච්ච ගමන්ම ඒ පුද්ගලයා පිළිබඳව තමන්ගේ සිල්වන්ත භාවය උගක්ලාට මේ මව අපෙන්නන ගැටයක් අවශ්‍ය පුළුවන් තරම් ඇත්ත එක පාලනය කරගත්තන මේ බය වෙන්නේ. ඒ තරම්ම මේ ලෝකයේ අතර අමුතුම භාෂාවක් කතා කරන දෙයක් තමයි මේ ඇහැ. ඒ නිසා ආලෝකිතේ විලෝකිතේ කියන එක අර මම කලින් කිව්වා වගේ දැනටමත් පුරුදු වෙලා නැත්නම් එච්චරම කනගාටු වෙන්න දෙයක් නැහැ. නමුත් මේක පුරුදු කරන තාක්කල් මේකෙන් එන කෙලෙස් ප්‍රමාණය නතර කරන තාක්කල් අවදාකවත් අර ඇතුලේ කෙලෙස් හෝදන යන්ත්‍රයේට ඉවරයක් නැහැ. කෙලෙස් හෝදන යන්ත්‍රයේ ඉවරයක් වෙන්න නම් මේ ඇහෙන් එන කෙලෙස් ප්‍රමාණය නතර කිරීමේ විශාල සාර්ථකත්වයක් ලබන්න ඕනේ. ඇත්තටම මේ අරණ්‍ය කියලා කියන්නේ මේ ගස්, මේ ගල් කිසිම පදබල නිමිති පෙන්වන්නේ නැහැ. ඉෂ්ටි පුරුෂ රූප වාගේ එහෙම නැත්නම් මේ මනුෂ්‍ය නිර්මාණ වාගේ අපිට නිමිති පෙන්වන්නේ. ඒවා අවිඥානිකයි. ඒවා දකින්න දකින්න ඇහැ නිවෙන කතියකට කියනවා. ඒ නිසා මේ ආරණ්‍යගතෝ රුක්ක මූලගතෝ ශුන්‍යාකාරගතෝ වගේ කියන්නේ ඇහෙන් එන ප්‍රධාන කෙලස් කඳ අපි කපනවා මිසක් ඒ වාගේ කෙලස් භරිත තැනක ඉඳගෙන සම්පජාඤ්ඤයෙන් ඇහැ රකින්නවා කියන එක නම් බොහොම දුෂ්කරයි. ඒක නිසා සම්පජාඤ්ඤයට යනකොට Taman ඒක සුදුසු සප්පාය පරිසරයක් හොයාගන්න එක. ගෝචර ස්ථානය ගන්න එක බොහොම වැදගත් වෙනවා. ගිහි කාලේ භාවනා ගැන කතා කරනකොට ඊ කාලේ ධර්ම සාකච්ඡා කරනකොට මම පුද්ගලයෙක් වශයෙන් මට ලොකු අයියක් හිතේ විශ්වාසයක් තිබුණා මේකට ස්ත්‍රී පුරුෂ ભેදයක් පැවිදි උපැවිදි ભેදයක් සිල්වන්ත නොසිල්වන්ත ભેදයක් ඇත්තේ නැහැ මේක පැහැදිලිව ප්‍රත්‍යාවය කපන්න පුළුවන් ඒ නිසා මම ඒ බාහිර මොනක්වත් හොයන්න මම ඒකාන්ත මේ ප්‍රත්‍යාවන්ත භාවය හොයනවා කියලා උපාක් කියදලා ගත කරන්න බැලුව සමාජයේ තනියම උගත් දක්නිකා. ඒ නැත්තම් යෝග ප්‍රඥාවන්තයන් ආශ්‍රය කරමින් ඒයින්ම මට පුළුවන් මේ තියෙන ওই සම්ප්‍රදාය ඕනේ නැහැ කියලා කරන්න ඕනේ කියලා උපාක් උත්සාහ කරනවා. උත්සාහය සාර්ථකද දන්නේ නැහැ මම හිතන්නේ සාර්ථක වෙන්නේ නැති කලක් යනකොට මට තේරෙනවා මෙතන ඉඳගෙන නම් ඔය මට්ටමට කවදාකවත් යන්න බෑ. ඒ ගිහිගමේ තියෙන අර විවුර්ත භාවය, ගිහිගමේ තියෙන අර ඕනම දෙයකට නිදහස් චින්තනය යොදන්න පුළුවන් ගතියත් එක්ක මේ සම්පජඤ්ඤ වගේ දේවල් වලට යන්න හරි අමාරුයි. ඒක හරියට බස් පාරක කෝච්චියක් ගෙනියන්න හදනවා. නැත්නම් කෝච්චි පාරක බස් එකක් ගෙනියන්න හදනවා. ඒක කවදා හරි අපිට ඒ ආලෝකිතේ විලෝකිතේ කියන වගේ දේවල් කියනකොට මේක හොඳට ප්‍රකට වෙනවා. ඒක සුදුසු පරිසරයක තියලා ඇහැට එන ඇහෙන් එන රූප සම්බන්ධ වෙලා එන කෙලෙස් ප්‍රමාණය අඩු කිරීමේ අර සප්පාය සාර්ථක ආදී පාරිහරි ප්‍රඥාවෙන් මේක බේරලා දෙන්න බැරුව හොද හොද මොලේ දාන්න ගත්තොත් නම් සම්පජාන්‍ය පිළිබඳව සැක වුණත් පාර වෙන්න පුළුවන්. වෙන විදියකට කියනවා නම් සමාධිය අපිට හැදීගෙන එනකොට සතියේ ස්ථිර වෙගෙන එනකොට ඒ සතියට ඒ සමාධියට ගැළපෙන සීලකින් මේක අනුග්‍රහ කළේ නැත්නම් සුදුසු පරිසරයක් මේකට අරගෙන දුන්නේ නැත්නම් ඒක අලි විලෝපනයක් වෙනවා. ඒක අලි මේ සංකීර්ණ භාවයක් වෙනවා. විපරීත භාවයක් වෙනවා. ඒකට ඕන ඇතෙන්දී මේ භාවනාමය ප්‍රත්‍යාව නෙවෙයි. පාරිහරි ප්‍රත්‍යාව අවශ්‍යයි. සුදුසු පරිසරයක ගියාම ඉබේම කෙලෙස් ප්‍රදේශයක් අපිලා යනවා. ඒ වගේම තමයි කන. ඇහැ කන දෙක ඇහැ තමයි ඉස්සල්ලා. අර හොඳටම භාවනාවේ ගත කරලා භාවනාව පිළිබඳව පොත්පත් පවා ලියන්න දක්ෂ වෙච්චි ස්වාමීන් වහන්සේ නමක් උගාකල් යාම නිසා ඇස්සන්ද වෙන්න පුළුවන්. නැත්නම් ඇස් දුර්වල වෙන්න පටන් අරගත්තා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ තාම දක්ෂයි. තාමත්ම සංවිධාන ශක්තියක් තිබුණ කෙනෙක් නිතරම නිින්දට වැටෙන්න පටන් ගත්තා. නමුත් ඒ සංස්කෘතිය තිබුණ මේ භාවනා ජීවිතයේ තියෙන වටිනාකම තමයි උන්වහන්සේ ගෝලයට එක්ක සෑම අදහසක්ම ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ ගෝලයට කියලා තිබුණා මේ ඇස් දෙක වැඩ කරන්නේ නැති වුණාට පස්සේ මගේ මුළු හිතෙන්ම ගන්න වැඩක් නැත්තා. හිත නිතරම නින්දට වැඩ. ඒක අවදි කරලා ධානයෙන් ඉඳන් සංඥා ප්‍රදේශයක් ගන්නෑ. මේ ඇහැ උතුම් විදියට හිත කුප්පට. උතුම් විදියට හිත අවශ්‍යනවා. පුදුම විදිහට හිතට ස්පාසුවක් දෙන්නේ නැතුව හේව දඟලනවා. ඒ නිසා හරියට අම්මෙකුට හම්බෙච්ච හොඳ හිතුවක් ආර හොර තල්පු පෙක්වා. ඒ අම්මා හිතන දරු සම්පත කියලා. නමුත් ස්පාසුවක් නම් දෙන්න මේක වතවර්ති. මුළු ලෝකෙම වශයෙන් පවත්වන වතවර්ති කියනවා. ඉතින් අපි හිතන සඳ වෙච්ච මේ මහා භයානක අකුසල කර්මයක්. සර්වඥාන්සේ අස්කන්ධ කරන්න කියන්නේ උන්නාද කියන්නේ ඇත්තත් ඒ නමුත් අන්දේකගේ හැදිරියක්. හැබැයි මේක පරිසරයෙන් සාධක උදව් උපකාර නැතුව ඉතාම දුෂ්කරයි. මේක තමයි අපි භාවනා නැත්නම් හදන්නේ. මේක තමයි අපි මේ වගේ සුදුසු පරිසර හොයාගෙන යන්නේ. සත්පත්තාන නිතරම දේශනා කරන දරුවත් යනවාසේ රුක්ක මූලගතෝ වා ශුන්‍යාකාරගතෝ වා අරඤ්‍යගතෝ ආදී වශයෙන් පැහැදිලි වෙනසක් ඇති වෙනවා. නමුත් ඒ තැන් වලට ගියත් මේ ආලෝකිතේ විලෝකිතේ සම්පදානකාරී කියන එක මතුවලා එනකන් ඉතාමත් දුෂ්කරයි අපේ පින්පව් ගණන් කියලා ඔබේ. වයිතාම ඉහළ පහළ යනවා. සමහරට ඉද්දපු ගමන් පව් ගොඩේ පින් පහළ වෙන්න, පින් ගොඩේ පව් පහළ වෙන්නත් හුඟක් හේතු වෙනවා. මේ ආලෝකිත විලෝකිත සම්පදාන කාර්යයට. ඒ කියන්නේ භාවනාවෙන් අපිට හම්බෙන බොහොම සූක්ෂම උපකරණයක්. ඒක නිකන් හරියට මේ කනට වැටිච්චාම කුණුවක් කරන්න තියෙන නාට්ටංගුවක් වගේ. ඉතින් ඒකට උදැල්ලෙන් තවලෙන් අයින් කරන තරම් කුණු කන්දලයක් අටච්චාම ඒ කුණු කන්දලෙන් ගන්න බෑ. ඒකට කවල දාන්න ඕනේ. ඒකට උදැල්ල දාන්න ඕනේ. ඒකට බුල්ඩෝසරයක් දාලා අලු කරන්න ඕනේ. වෙන විදිහට කියනවා නම් සීලයෙන් රැකිය යුතු පරි මේ වීතිකම කෙලස් මේ සාමිත උපක්‍රමෙන් අයින් කරන්න බෑ. ඒක අලුත් තීලෝකිතේ වගේ කරනකොට දෙපැත්තම පාර දෙන්න. ඇහැට එන සංඥා ප්‍රදේශය අඩු කරන තැනක ඉඳත් ඕනේ ඒ අතරමැදම ඇහැ පිළිබඳව සම්ප්‍රජාන වෙන්න ඕනේ. ඊගාවට සම්මිංජිතේ ප්‍රසාරිතේ අත නමනකොට දිගාරිනකොට ඊගාට සංඝාටිපත්ත චීවර ධාරණේ වික්ෂුවක් වහන්සේ නමක් නම් තමන්ගේ සිවුරු පාත්‍ර දරනකොට ගිහියෙක් නම් මේ ඇඳුම් ආහාර දේවල් දරවල් ඒවා පරිපාල පරිහරණය කරනකොට ඒ සෑම වෙලාවකදීම මේ සම්පජානිය පාවිච්චි කරනවා ඉතින් ඒකට ඔක්කොම මේ සම්පජානියේදීලා ගත කරන වෙලාවක තමයි තේරෙයි හරියට හිතඳ උරුක දැම්මා තමා විශ්ින්ම තමන්ටම දැඩි රාජනියෝග පනව ගන්නවා. ඒක නිසා නිවන නෙවෙයි නම් අපේ ප්‍රාර්ථනාව ඉවර නෙවෙයි නම් අපේ අවසාන මේ එල්ලේ මේක හරි දෙකක් උනක් වෙනවා. මේක හරි කරදරයක් වෙනවා. භාවනා ගුරුවරයා කෙවිතක් අතේ තියාගත්ත හරක් දක්කන කෙනෙක් වගේ වෙනවා. එතකොට නිවන දක්වනවා නෙවෙයි නිවන දක්කනවා. නිවනට දක්කනවා වේ. ඉතින් අද හුඟක් ඔය ධර්ම දූත සේවාවල් සහ ධර්ම ආයතන සාධාරණේ දක්වන්න. ඒත් මේ සත්‍යපටාන පෙන්වන්නේ සම්පජාන්න සම්පජාන්න කියන්නේ සොයන් වශයෙන් කමා වශයෙන් මේක දැක ගන්න. ඊ අනුන්ට පෙන්වන එකයි Taman වශයෙන් දකින්න එකයි අතර විශාල වෙනසක් තියෙනවා. කරුවචන සම්පූර්ණ ප්‍රබුද්ධයි. උන්වහන්සේ ධර්ම දේශනා කරේ Taman වශයෙන් දකින්නයි. දැක්කේ නැහැ කියලා නඩුත් නැහැ. නමුත් කවදාකවත් දක්වන්න නම් ගියේ දසබණතේ ක්‍රියාත්මක කරන්න ගියේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ සීලය පැනවි. සමාධි ශික්ෂාවයි පැනවුවේ ප්‍රඥා ශික්ෂාවයි පැනවුවේ ඒ නිසා සම්පජන්‍ය කියනකොට තමන්ම මේක පනවාගත යුක්තක් නිසා කවදාකවත් මේකට අහවල් වෙලා අහවල් දෙයක් කළ යුතුයි කියලා දැඩි නීති සංග්‍රහයක් හැබැයි සතිපට්ඨාන වැඩෙනවා නම් ඒ කාන්තේම තමන්ට වැටෙනවා වෙනදාට වඩා ඉන්දිය සංවරයක් දැන් ගැලපෙනවා දැන් රසක් දැන් ඉන්දිය සංවරයක් සහිත ඇත්තන්ගේ ආශ්‍රය ප්‍රියයි ඉන්දිය සංවරය පිළිබඳ කතා කරන දේවල් ගෝචරයි. Tamanට වස්නකමක් තියෙනවා. ආන්නෙතෙන් ආවට පස්සේ බොහෝ දෙනා යන රැල්ල දිහා බලලා මේ ජනප්‍රිය වෙන්න හෝ පොදු දේ කරනවා වෙනුවට මේ සංවර්ධනාන්ත විදිහින් පෙන්වන දේ හරියට දෝතින් බාර අරගෙන ගෞරවයේ සාදරයෙන් බාර ගන්න මේ ධර්ම කොටස අහලා තියෙනවා. ආලා කියලා භාවනා කරගෙන යනකොට යනකොට තමයි තේරෙනවා දැන් හොත හොදමණි දානවා වෙනුවට ඒක රැකිල්ලක්. ඒක පිළිබඳ වෘතයක්. ආරක්ෂාවක් ඔය නිතරම මතක් කරන දෙයක් තමයි අඟුලිමාලි තාම ආදරේ. තාම සාදරයෙන් ගුරු භක්තියෙන් තමයි ඇඟිලි 1000ක් ගේන්න හැකියාවක් ඇතුව ප්‍රයෝග ඥානක් යොදවලා වැඩි පටන් ගන්නවා. මුල් මුල් කාලේ කිරුවේ මොකද්ද? කපන කපන ඇඟිල්ල ගහක් යට ගලක් යට තේතිය පස්සේ ගිහිල්ලා එකතු කරන්න හිතුවා. ඒ මොකද මේක හැමතැනම ඊළඟ හිතෙත් තමයි කුණු ගඳ ගහන්නේ. මිනිමරුවා කියන නම බැලේ නිසා. නමුත් අන්තිමට බලනකොට දාපු දාපු තැන් වල කපුටෝ කරන. එහෙනම් අහුවෙන සතා මේක ගෙනියන. අන්තිමට මහාංශ වෙලා. උගාකමාරලේ මිනිහෙකුට මිනිහෙක් මරනවා කියන රෝහමාරු දෙයක්. කුංචි උපකරණ ඇතන ඒ තරම් සටන් කරලා ගත්ත ඇඟිල්ල අන්තිමට කුංචි අතපසු වේවකින් නැති වෙනවා. පස්සේ කල්පනා කරගත්තා මේ වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා මේ ඔක්කොම අමුණලා කරේ දාගත්තා. කරේ දාගන්නකන් මිනිස්සයා අහිංසකයි. කඩේ දාගත් දවසේ ඉඳලාම අඟුලිමාල. ඒ චාර සිල් දකින්න කොට අපි හැංගි හැංගි සිල් රැක්කට දවසක තේරෙනවා ප්‍රකාශ කරන්නේ. ඒ සිල්ලන්ත බව ප්‍රකාශ කරලා ඊට පස්සේ අර කෙලිලොන් සෙල්ලක්කාර ජීවිතය ඇත්තන්ට පේන්නේ අපි නෝන්ජල් ජීවිත ගත කරනවා. නමුත් අපිට මේ නෝන්ජල් උනත් කමන්නේ මේ සම්පජාඤ්ඤය ගන්න නම් ඒ පරිසරයක් අවශ්‍යයි. ඒ වගේ ආශ්‍රයක් අවශ්‍යයි කියලා අපි අපි විශ්ින් පාවා ගැනීමක් කරන්නේ. ඒකද හොඳ පුරුවක් මේ මේ සම්පදන්නේ අපේ පේන. අන්තිම සර්වඥාන්සේ පේනවා මුන්න තරම් උන්වහන්සේ මේ මනුස්ස ජීවිතය ගැන හිතුවද අපි ගැන කොච්චර මේ මහා ප්‍රඥාව ගැන කතා කරාට කොච්චර මහා කරුණාවෙන් කතා කරාද උච්චාර පස්සාව කම් මේ සම්පදානකාරීවෝ භාවනා වැසිකිලියක් තරන්නේ. වැසිකිලි කැසිකිලි කරනකොට ඒ මේ වේග ධාරාව සතිය සම්පජාන්‍ය කරන්න ඉතින් මේක හුඟ දෙනෙක් හිතනවා ඒ වගේ වටිනා භාවනාවල් සිද්ධ වෙන්නේ දන්දා මාලිගාවේ ඉතර නැත්නම් සමාධි බුදුපිළිමේ මේ ඉතර නැත්නම් මේ මහා දෙනක ඉතරා කරන මේ විකාර රඟපෑම් වල කියලා. නමුත් අපි හොඳටම දන්නවා වැටිලි කැටි වෙනකොට මොනවක් අත්දැකේ. බුදුපිළිම පේන්නත් නැහැ මිනිස්සු ඉතර අපිට රඟපාන දෙයක් ඇත්තෙත් නැහැ. අපි දන්නවා ආස්වාද ප්‍රස්වාස වාත ධාරා වගේ මේ අදෝගම වාතේ වැඩ කරන හැටි. සීල භාවනා කරන්න බෑ කියලා එහෙම බුදුහාමුදුර වෙන් කරගන්න. උන්වහන්සේ මේ කෙලවරවල් දෙකම ආස්වාද ප්‍රසආද වාතය, උද්ධංගම ආදෝගම වාතය දෙකම අල්ලලා දෙපැත්ත පෙනෙන එකෙන් තේරුම් ගන්න හැම වාතයක්ම භාවනා කරන්න. එනිසා මේ කරන වැඩේ හොඳ වැඩක්ද නරක වැඩක්ද ප්‍රසිද්ධිය කරන වැඩක්ද පිළිගව කරන වැඩක්ද කියන එක නෙවෙයි අවශ්‍ය කළ කෙන සම්පජඤ්ඤයේදී සොයන් තමා වශයෙන් මේක මතු කරගත යුතු ඥානයක් නිසා විචාර ප්‍රස්තාව කම්මේ කියන බොහෝම සම්බය යන්න පුළුවන් අන්තියක් තමයි මේ පෙන්නේ. ඊට එහා ගිය කියා ගන්න බැරි දේවල් ඇති පුද්ගලික ජීවිතයක ඒක උන සම්පජානීය දඬවා. ඒකට උන සම්පජානීය දඬවා. ඒ මොකද හේතුව ප්‍රධාන දේවල් අල්ලගෙන ඒ අනුව පුංචි පුංචි කොටස් වල සම්පජානීය දාන යනකොට යනකොට ඒ විෂයයට දක්ෂකම් පූර්ණකම් ඇති වෙනවා. ඒ නිසා අවසානයේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගත්තේ භාසිතේ සුන්නීමා අර කියාපු හැම අනුපුටාකටකම වෙන්නලා තියෙනවා එnte ente ente දිනන හැකියාවක් ඒ සැක හිතන්න එපා. ඒ හැකියාව දිගේම සම්පජන්‍ය ලක්ෂණ තියෙනවා නම් දිනු කරන්න කියලා උනාතේ විශාල අනුකම්පාවකින් දෙනවා. ඒ නිසා අපි මෙතෙක් එකතු කරපු හුඟ කාරණා අපි හිතාගෙන ඉඳ නැතුව ඇති මේක භාවනාවක් කියලා. අපි හිතාගෙන ඉඳ නැතුව ඇති මේක සතිය පිටවන්න පුළුවන් කියලා. සම්පජන්‍ය පිටවන්න පුළුවන් කියලා. නමුත් මේකෙදි සර්වඥ විශාල දොරවුත්තකට දීමක් දෙනවා. Tamanටම Tamanගේ ඒ හැකියාවන් ඒ වගේම අභිමතාර්ථ සුද්ධ පවිත්‍ර කිරීමේ අවස්ථාව. එනිසා යෝගාවචරයට උඟක් දිරිමත් වෙන්න අඩුපාඩු ප්‍රශ්න වළක්වා ගැනීම විශාල ශක්තියක් ගෙන දෙන්නක් මේක. නිසා අපි කල්පනා කරගන්න ඕනේ අපි 15 වෙනි පැයදී තමයි අපිට මෙතෙන් එන්න පුළුවන් උනේ. ඒ නිසා සතිපට්ඨාන බැලුවත් ගැඹුරක්. කෙනෙකුගේ ජීවිතය පැත්තෙන් බැලුවත් ගැඹුරක්.